සෝබන චෛතසික ධර්මයන් අතරින් අවසාන චෛතසිකය වශයෙන් බුදුරන් වහන්සේ දේශන මේ අභිධර්ම පිටකේ හඳුන්වලා තියෙනවා. එතකොට මේ මේ සෝබන චෛතසික අතරින් අවසාන චෛතසිකය මේ ප්‍රඥා චෛතසිකය මේක නම් 30කින් 36 ආ මේ නේ 30කින් සංගමන ධම්ම සංගණි ධම්ම සංගණි පඤ්ඤා ප්‍රජානන විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්කනා උපලක්කනා පච්චුපලක්කනා පණ්ඩිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං වේභව්‍යා චින්තා උපපරික්කා භූරි මේදා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා රතනං අමෝහෝ ධම්මවිචයෝ සම්මාදිට්ඨි. ওই විදිහට මේ ප්‍රඥාව නම් 30කින් ලෞතර බුදුරජාණන් වහන්සේ මෙයා ධම්මසංගණී ප්‍රකරණී හඳුන්වලා තියෙනවා. එවන මේ කොහොම කිව්වත් එකම ප්‍රඥාව. හැබැයි බෙදිල යනවා ඒ කාරණා වලට මේ ස්වාමීන් දැන් හඳුනා ගැනීමට ප්‍රදානනා කියලා කියනවා. ප්‍රකාරයෙන් දැනීමට පඤ්ඤා කියලා කියන හාත්පසින්ම දැනීමට. එතකොට දැන් මෙතන ධම්මවිචය කියලා කියන ධර්ම විශ්ලේෂණය විශ්ලේෂණය කිරීමට. ඔන්න ඒ විදිහට වෙනස් වෙනස් ආකාරයෙන් කොහොම දැක්වත් ප්‍රඥා චෛතසිකයේ හැසිරෙන ආකාරය අනුව ස්වභාවයෙන් ප්‍රඥාව අර මෝහාන්ධකාරී නැසන නිසා ආලෝකයක් වශයෙන් දක්වලා තියෙනවා. ආලෝකෝ කියලා. තමෝනිදේ කියනවා මේ අඳුර දුරලන නිසා නිසා. ඒ වගේ මේ මේ මුළු බුද්ධ ශාසනයම ඇත්තටම පඤ්ඤාන් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා ධර්මයේ පැහැදිලි කරන මුළු බුද්ධ ශාසනයම හරය සාරේ බලාපොරොත්තු වෙනගෙන මේ ප්‍රඥාව අවබෝධ කරගන්න ඕන. ඉතින් විශේෂයෙන් ධර්ම මාර්ගයේ අවසාන නිෂ්ඨා ප්‍රඥාවෙන් කෙලවර වෙනවා. එහෙමනේ කියන්නේ දැන් සීල සමාධි ප්‍රඥා ප්‍රඥාවෙන් එහාට දෙයක් නැහැ. මොළ බුද්ධ ශාසනයේ කටයුතු සියලු දේ යොමු වෙලා තියෙන ප්‍රඥාව සඳහාමයි. ඒ යම් තැනක ප්‍රඥාව තියෙනවා නම් එතනයි නිවන කියන එක තියෙන්නේ. එහෙමයි. එනිසා මේක ඉතා වැදගත්. මොකද්ද මේ ප්‍රඥාව? කොහොමද මේක ලබන්නේ? දැන් සීලය කුමක් සඳහාද කිව්වොත් සීලය සීලේ අවසාන බලාපොරොත්තු ප්‍රඥාව සඳහාමයි. එහෙමයි. සමාධිය අවසාන බලාපොරොත්තුත් මේ බුද්ධ ශාසනය පෙන්වන්නේ ප්‍රඥාව සඳහාමයි. මේ සෑම ගුණ ධර්මයක්ම සෑම දෙයක්ම අවසාන ඉලක්කය අවසාන දේ ප්‍රඥාව අවබෝධ කර ගැනීම. නැතුව එතකොට මේ කෙනෙක් ඒ ඒ ප්‍රඥාව තැනට එන්න දැන් අපි දැන් නිවන් මාගේ දැන් බුදුරජාණන් වහන්සේ පළමු කොට දේශනා කරන සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා. එහෙමයි. එතකොට අපි ධර්ම විග්‍රහ කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට සම්මාදිට්ඨිය මුලින් කියනවා ප්‍රඥාව මුලට ඇවිල්ලා තියෙනවා මේ තැන්වලදී පඤ්ඤා සීල සමාධි සමාධි වශයෙන් සමාධියෙන් බුදු ශාසන නිෂ්ඨාව වෙන්නේ මේ නිෂ්ඨා ප්‍රඥාවෙන් අවසන් වෙනවා. ඒක නිවනික නිවර්දි ක්‍රමයට නම් ප්‍රඥා සීල සමාධි ආයත් නැවත ප්‍රඥාව වෙන්න ඕනේ. එහෙමයි. නේද? එහෙමයි. දැන් මේක දැන් සීලය ප්‍රඥා දැන් ඒ කියන්නේ මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ කියන්නේ මුළු බුද්ධ ශාසනයේ සෑම ගුණයකටම මුසු විය යුතු එකම ගුණාංගය තමයි ප්‍රඥාව කියන එක. ඒකයි එතන සඳහන් සීලයටත් ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. සමාධියට ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් තොරව රකින සීලය සමාධියට හේතු වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් තොරව රකින සමාධිය ප්‍රඥාව උපදවන්න හේතු වෙන්නේ නැහැ. නිසා සම්මාදිට්ඨිය මුලට වෙදෙන්නේ සෑම අවස්ථාවකම මේ සීලයටත් ප්‍රඥාව උපකාරයි. සමාධියට උපකාරයි. ඒ ප්‍රඥාවෙන් තොරව සීල රකින්න බෑ. ප්‍රඥාවෙන් තොරව සමාධි උපදවම ප්‍රඥාවෙන් තොරව සමාධිය පුදවම මොකද වෙන්නේ? බුදුදහමේ නිෂ්ඨාව කරා යන්න බෑ. ඒ කියන්නේ දැන් අර ධ්‍යාන සමාපත්තිලාභීව ඉන්න පුළුවන්. නමුත් ත්‍රිලක්ෂණ අවබෝධයක් ලබන්නේ නැහැ. අර බුදු දහමසේ පහළ වෙනකොට හිටියේ ආලාරකාරාම උද්දකරාම පුත්‍ර වගේ අය, අස්සිත කාල දේවල වගේ අය සමාධි ප්‍රබලයි. නමුත් ප්‍රඥාව දිනුලා නැහැ. ත්‍රිලක්ෂණ අවබෝධය නැහැ. නිසා මේ මේ මුළු බුද්ධ ශාසනය කරන සෑම කටයුත්තක්ම සෑම ගුණයකටම දැන් කරුණාව ගත්තත් කරුණාව ප්‍රඥාව තියෙනවා ප්‍රඥාවෙන් තොරව කරුණාව ශක්තිමත් වෙන්නේ නැහැ ප්‍රඥාවත් එක්ක ශක්තිමත් වෙන්නේ මේ සෑම ගුණයක්ම ප්‍රඥාවත් එක්ක මුසුනොත් තමයි ඒ කුසලය ඥාන සම්පයුත්තයි කියලා කියන්නේ. ඒ ඥාන සම්පයුත්ත නොවු කුසලයකින් අපිට කවදාකවත් ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒකයි මේ ඥාන සම්පයුත්ත කුසල සිතක මේ තරම් මේ ප්‍රබල භාවයක් කියන්නේ. දැන් යෝනිසෝ මනසිකාරය නේ ස්වාමීන් වහන්සේ. යෝනිසෝ මනසිකාරය කිව්වහම ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම. ඔව්. මනසිකාරය ප්‍රඥාවෙන් මෙනෙහි කරලා කියන කතාව කියනෝනේ. දැන් අපි සාමාන්‍යයෙන් යෝනිස් පරිසංකා යෝනිසෝ එහෙම කියලා කියනවා. නුවණින් සලකා සිවුරු පරවන්නට ඕනි කියලා බුද්ධ දේශනාවේ ප්‍රත්‍යක්ෂාවේ කියනවා. දැන් මේ ප්‍රඥාව වැඩෙන්නට වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. එතනත් ඒ කියන්නේ නුවණින් සලකනකොට අකුසල දුර වෙලා යනවා. ලෝභය, දේශය, මෝහය. අඳුමක් අඳිනකොට ඒ අඳුම අඳින්න අපි මේ කාරණේ සලකනවා. කාරණේ සැලකීම තුළින් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. එතකොට දැන් කාරණය සීතල දුරු කර ගැනීම පිණිස උෂ්ණය දුරු කර ගැනීම පිණිස මේ ආදී කරන මේක ලස්සන වීම ආදී දේවල් ලෝකයට පෙන්වන්න මේ කරනකොට තණ්හා දිට්ඨි මාන ආදී සක්කාය දිට්ඨිය තව තවත් ආත්ම දෘෂ්ටිය වැඩිවීමක් මිසක් එහෙම මේ ගුණයක් වැඩෙන්නේ නැහැ. නමුත් නුවණින් සලකලා යම් කෙනෙක් මේ සිවුරු පරිභෝග කරනවා. එහෙම නැත්නම් යමුන් පළමුන් පරිභෝග කරනවා. ඒ කෙනාට ප්‍රඥාව දිනු වෙන යෝගාවචරය යනුන් අඳින්න ඕනේ එහෙමයි. ආහාර පාන ගන්න ඕනේ නුවණින් සලකලා ආහාරය මේක රසයි මේක ගුණවත් ආදී වශයෙන් හිතලා ගන්නකොට රස තෘෂ්ණාව වැඩෙනවා. එතකොට සසර දික් වෙනවා. මේ නිසා නුවණින් සලකනවා. සෙනසුන් පරිභෝග කරන්න ඕනේ ඒ විදිහට නුවණින් සලකලා. හැබැයි මේ පරිභෝග කරන මම මගේ ශරීරය දන්නේ නැහැ මේ ආහාර නිසා ඒ වගේම මගේ ශරීරයේ ලේ මස් නහර ඇට ඇට මිදුළු වැඩෙනවාය. ආ ඒ වගේම ආහාරය දන්නෙත් නෑ මම නිසා ශරීරයේ දේවල් වැඩෙනවාය. එහෙම මොනවද? ඒ නිසා නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. නිස්සත්ත්වයක් නො ජීවියෙක් නොවන ශුන්‍යෝ හිස් දෙයක්. මේක ධාතු මාත්‍රයක් පමණයි. ওই විදියට සැලකීමට කියන යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට මේ හැම මොහොතම ගිලන්පසත් එහෙමයි. ওই විදිහට භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා. එතකොට මේ මේ ප්‍රඥාව අපේ බුද්ධ ශාසනයෙහි දැන් සීලය රකින්න ඕනි ප්‍රඥාවෙන්. ඔව්. සමාධිය වඩන්න ඕනි ප්‍රඥාවෙන්. මේක සාමාන්‍යයෙන් හැබැයි ප්‍රඥාවෙන්ම කරලා ප්‍රඥාව දියුණු කරගන්න. එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් සම්මා දිට්ඨිය නැති කල්ලි කවදාවත් සීලයක් රකින්න මේ බුද්ධ ශාසනයේ නෛර්යානික විදියට බෑ. බෑ. එහෙමයි. එතකොට සමාධියක් වැඩෙන්නේ නැහැ. ඒක නිසා සම්මාදිට්ඨිය ඇතිකල්ලිම සම්මා සංකල්පනාව උපදිනවා. යහපත් දර්ශනයක් තියෙන නිසා යහපත් කල්පනාව ඇති වෙනවා. යහපත් කල්පනා ඇති වෙන කල්ලි ඒ කෙනාගේ වචනයක් පිට වෙනවා නම් යහපත් වචන පිට වෙනවා. යහපත් ක්‍රියා සිද්ධ වෙනවා. ඒ යහපත් දී පැවැත්ම සිද්ධ වෙනවා. මේ ඔක්කොම ඇති කල්ලි ඔහුගේ ඒක සතිය සමාධිය කියන මේ ධර්මතාවයන් ඇති වෙන ඕනේ ස්වාමීන් ඔන්න ওই විදිහට මේ යේ යහපත් උත්සාහ ආදී කාරණාවන් මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වෙනවා. එක දෙයක් වඩනකොට ධර්ම කරුණු රාශියක් වැඩෙනවා. ඉතින් මේ ධර්මයේ